නැමෙ තව ප්‍රශ්නය කාර්ය බහුල ජීවිතයෙන් මිදී සති දෙකක් පමණ නිදහස් පරිසරයක සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. දැන් ඉතින් මේ මං කිව්ව ටික ඇහුණා නම් එහෙම මම කොහෙද ගිහිලා මේ මේ සතර සතිපට්ඨානය වඩන්නේ? ද සතර සතිපට්ඨානය වඩන්න මේ විවේකයක් කරන් කොහාට යන්නේ? මොකද සතර සතිපට්ඨානය? දැන් මෙච්චර කිව්ව හරිය වැටුණා නම් එහෙම සතර සතිපට්ඨානය වඩන්නේ කොහෙ ගිහිල්ලාද? ඉතින් තමන් කරන ටිකම තමන් කරන. මොකද්ද කරන්නේ? සතර හතිපට්ඨානිය වඩන්න කරන්න ඕන හරියක් තියෙනවා. කායानुපස්සනාවයි කරන්න ඕන හරිය. ගච්ඡන්තෝ වා ගච්ඡාමිත බජානාති, ඨිතෝ වා ඨිතෝ මිහිති බජානාති, සයානෝ වා සයානෝ මිහිති බජානාති, නිසින්නෝ වා නිසින්නෝ මිහිති බජානාති. ඉතින් පටන් ගන්න හතර ඉරියව්වෙන් ඉසෙල්ලා. සතර ඉරියව්වේ හතරේ සතිපට්ඨානිය වඩනවා. කොහෙවත් ගිහින් පුළුවා. ඒ කරන්නේ කොහෙද සතර ඉරියව් උනි තියෙන්නේ. ගෙදර ඉන්න උරා සතර ඉරියව් පවත්වනවා. අරන්නේට ගියා නම් එහි සතර ඉරියව් පවත්වනවා. කොහේ හරි පන්සලකට හරි ආරණ්‍යයකට හරි ගිහිලා නේන කොහේ හරි විවේකාකාරී කියන භාවනා මධ්‍යස්ථානට කියන සතර ඉරියව් පවත්වනවා. ඉතින් ඔච්චර විතරක් නෙමෙයි තියෙන්නේ. ඒ සතර ඉරියව්වෙන් පටන් ගත්තට පස්සේ අනු ඉරියව් තියෙනවා. එකින් එකට විග්‍රහ කරනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත් ඉදිරිය බලනවා පිටුපස බලනවා මනසින් ඒක කරන්න ඕනේ හරියට දැනගෙන සම්මිඤ්ඤිතේන පසාරීතින අතපය අකුලනවා දිගාරිනවා ඒව හරියට තේරුම් වරන් කරන්න ඕනේ. මේ සංඝාටි පත්ත චීවර ධාරේන භික්ෂුන් වහන්සේරන් නමන්න සංගල සිවුරු පාත්‍ර සිවුරු ආදී දරනකොට ඒව හරියට තේරුම් ඇතුව කරන්න ඕනේ. ඉතින් ওই විදිහට එකින් එකට එකින් එකට විග්‍රහ කරගෙන යනවා. උච්චාර පස්සාව කම්මේන සම්පජානකාරී හෝති මේ සතිපට්ඨාන කායනුපස්සනාවනි. මල මුත්‍රා පහ කරන්නේ කායනුපස්සනාවයි. ඉන් ගෙදර හිටියත් මල මුත්‍රා පහ කළ යුත්තේ කායනුපස්සනාව අනුව. ආරණ්‍යයට ගියත් මල මුත්‍රා පහ කරන්නේ කායනුපස්සනාවට අනුව. දැන් ගෙදර හිටියම වැඩෙන එක මොකද්ද? අපි හිතා ඉන්න කායන වසනා මොකද්ද? සතර හතිපට්ඨානිය වඩන්න කියලා මොකද්ද යන්න හදන්නේ? ඉසුවා ගෙනිච්චා තිබ්බා ඉසුවා ගෙනිච්චා තිබ්බා බැලුවා බැලුවා ඉඳගත්තා ඉඳගත්තා රිදෙනවා රිදෙනවා දැවිල්ලක් දැවිල්ලක් ওই જાතිය කරන්න මෙයන්ඩ හදන්නේ මම දන්නේ කොහෙවත් ඉන්නවාද කියලා එහෙම කරලා සතර හතිපට්ඨානිය වඩා ගත්ත කෙනෙක් බුදුරන් වහන්සේ සතර සත්‍යපට්ඨානය වඩන්න කියන්නේ කොහේදී? වෙන්නන්න ඕනේ. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාහිතේ තුන්හි භාවිත සම්පජානකාදී හෝ. එහෙන් ගතේ යනකොට ඉන්නකොට එහෙන් ඒ වගේ කතා කරනකොට කතා නොකරනකොට වටපිට බලනකොට මල මුත්‍රා පහ කරනකොට මේ සෑම අවස්ථාවකම මනස සිහිනෝණින් කරන්න ඕනේ. මොකක්ද ඉති කරන්නේ? මම මේ කරන කියන හිතන දේවල් රාගයට, ద్వේෂයට, මෝහයට හේතුකාරකද? එවන් රාගයට, ද්වේෂයට, මෝහයට හේතුකාරක වන සිතවිල්ලා ක්‍රියාවක් කතාවක් මගේ මේ මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුල සිද්ධ වෙනවාද? එහෙම වෙනවා නම් වහා මේක නතර කරන්න. රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත උදව් දෙන උපකාරයෙන් ධර්මානුකූල සිතවිල්ලා ක්‍රියාවක් කතාවක් මගේ මෙහෙ ඇවෙනවාද? එහෙනම් ඒක කරන්න. ඔතන තියෙනවා ඔක්කොම සතිපට්ඨාන. දැන් ওই සතර සතිපට්ඨානේ කරන්නේ කොහෙද යන්න හදන්නේ මේ? සති දෙකක් ගිහිලා ඉතින් මොකද කරන්න ඇවිත් හදාන්නේ? පෞල් ජීවිතය කලාකපල් කරගන්න යන්නද? දැන් කල්පනා කරලා බලන්න මේ එක එකනා කියන જાතියවත් එක්කලා මේ හිතලා බලන්න පුරුදු වෙන්න. බුදුරන් වහන්සේ සතර සතිපට්ඨානය වඩන්න කිව්වේ කොහේ ඉඳලාද? ඒක දකින්න ඕනේ. ඒ සිහි පිටවනවා කිය අපි මේ සතර ඉරියව්ව තුල කායේ වේදනා චිත්ත ධම්ම කියලා අපි ඉතින් මේ හතර ආකාරයකින් ලෝක ඇසුරු කරනවා. මේ කය ක්‍රියාත්මක කරන විවිධාකාර කාය කර්මයන්ගෙන් ලෝකය ඇසුරු කරන්න. ලෝකය කියන්නේ රාග දේශ මොහ ඇසුරු කරන්න. මෙන්න මේක මනසින් හොයන්න ඕනේ මම මේ ලෝකය ඇසුරු කරන පැත්තට නැඹුරු වෙලාද ඉන්නේ. ඉන් ගැඹුරට කායानुපස්සනාව වඩනවා නම් රාග දේශ මොහයට නැඹුරු වෙලාද? ගීවතේ ඉඳගෙන එක මට්ටමකට වඩනවා නම් ලෝභ දේශ මොහයට නැඹුරු වෙලාද? ඔක බලනවා රාගය නම් බලනවා රාගය කිව්වම රාගයේ කොටස් තියෙනවා. විසම රාගයක් තියෙනවා. ඒ විසම රාගයට එහෙම නැඹුරු වෙලාද? ඒක බලන්න පුරුදු වෙනවා. ඒ જાතිය කායික ක්‍රියාවක් කරනවා නම් වහාම නවත්තනවා. සතිපට්ඨානය කරන්න ඕක. ඇසිය පිහිඩෝලා. ඉතින් ඕකට කොහෙද සුදුසු තැන? එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අනිත් භික්ෂුන් වහන්සේලාට ඈත් වෙලා වෙනම ජීවත් වෙනවා. වෙනම කාර්යය ගත කරනවා. අනික ඔක්කොම එකට උන්වහන්සේලා සිවුරු පළු පොනවා ඉතින් සිවුරු මහනවා ඒ කටයුතු කරනකොට අර ඈත ඉන්න විසුණු වහන්සේ දැකලා කියනවා ඔය වඩින්න ඔය මෙහාට එන්නක අපිත් එක්කලා සිවුරු බහන්න එහෙම තව ටිකක් ඈතට යනවා ඒ මොකද අමුතු જાති එකක් බුදුරන් වහන්සේට කියමුකෝ ඒ අමුතු ක්‍රමය මොකද්ද බලන්න ඒ ස්වාමීනි අහවල් භික්ෂුව අපි එක ඇතුළට එන්නේ අන්නර ඈතලා ඈතලා ඉන්නවා ඈතට ගිහිල්ලා තනියේ එන්න කියන්න පොඩ්ඩක් ඒ විශ්වර මං කිව්වා කියලා බුදුරන් වහන්සේ පණිවිඩයක් ඇව්වා. බුදුරන් වහන්සේ එන්න කියවහන මහන ඔබ මේ ඈත් වෙලා තනි කර හුදකලා ඈත ඈත යනවා කියන්නේ නැත්නම් මේ විශ්වුන් වහන්සේලා අතර ඉන්නේ නැතුව. එහෙමයි ස්වාමීන්. ඇයි? ඔබ වහන්සේනේ කිව්වේ හුදකලා විවේකීව මේ භාවනා වඩන්න කියලා. මහන ඔහම හුදකලාවක් තියෙන බව ඇත්ත. හැබැයි මගේ මේ බුද්ධ ශාසනය මේ මගේ ශාසනය නෙමෙයි යෝග තියෙන්නේ. මගේ ශාසනයේ හුදකලා මොකද්ද? රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් හුදකලා වෙන්නේ. එදාට හුදකලාව හම්බ වෙනවා. ඒක මේ මගේ බුද්ධ ශාසනයේ හුදකලාව ඔන්න ඕකයි. ඒක කරගන්න බිසුන් අතරේ ඉන්න. ඒතර ඔබ විසින් කරන්නා වූ යම් කිසි ආකාරයේ වැරදි ආකල්පයක ක්‍රියාවක් ඇද්ද කතාවක් ඇද්ද? ඊයර දකින්නවා. ඒ අයට උපදේශක් දෙනවා. ඒ උපදේශ පිළිපදින ඔබට හැකි ඉක්මනින් ওই තත්ත්වය හුද්ද කරගන්න පුළුවන්. යම් දවසක රාගිතේස මොහ දුරු කර දාට එකලා බවටපත් වුණා කොන්න ජන සමාජයේ හිටියත් සජුන් අතර හිටියත් ඇමතිවරු අතර හිටියත් නෑදෑ හිතවතුන් අතර හිටියත් ඔබ ඉන්නේ එකලාව. ඔබට මාර්ගය වැඩෙනවා. මෙන්න මේ හුදකලාව ගන්න. මෙන්න මේක මේ ආර්ය විනය හුදකලාව. දැන් ওই තියෙන බ්‍රහ්මයා පැත්තකින් තිබ්බහම අපි තවත් යන්නේ කොහටද මේ? කාර්ය බහුල ජීවිතයෙන් මිදලා හිටන් කොහාට හරිලා ඉන්න. ඒ කාර්ය බහුල ජීවිතේ රාජ්‍ය ආපහු වෙන්න ගියාම මොකද වෙන්නේ? දැන් පුරුදු වෙලා තියෙන්නේ ඒ ජීවිතයේ අනුකූලව ක්ෂණයකින් මනස ක්‍රියාත්මක කරගෙන නතර කළා. ඇයි? කාර්ය බහුල ජීවිතය තමයි මේ ගිහි ජීවිතේ හැමතැනම තියෙන්නේ. කාර්ය බහුල ජීවිතය පැවිදියට කොහොමවත් නෑ, එච්චරත් නෑ. හිතා ඉන්නේ පැවිදියාගේ ජීවිතේ කාර්ය බහුල නෑ කියලා. වැඩිම කාර්ය බහුල ජීවිතයක් තියෙන්නේ පැවිදියට. මොකක් නිසාද? යනකොට එනකොට කනකොට බොනකොට කතා කරනකොට කතා නොකරනකොට වටපිට බලන මේ සෑම අවස්ථාවකම තියෙන නීතියක්. ඒ නීතියට අනුකූලව කාර්ය කරන්න ඕනේ ඒක වෙනස් කරන්න නැතුව. හුරු කරන්න ඕනේ. සදහැයින් සසුන්වන් කුල දරුවන් විසින් අරුරට පළමු දෙහැටි වලදා මලු පෙත් මං හැමද නිමවා පෑන් නැත්නම් පෑන් බහ පෙරා තබා ඉතින් පටන් ගන්නවා සාමනීර වත ඒකෙන් පැනලා හැංගිලා ඉන්න කියන්න හරියන්නේ නැහැ වත බලන්න ඕනේ සාමනීර බණ දහම්පතේ වෙනම විග්‍රහ වෙනවා පොඩ්ඩක්වත් ඉතිහාසක් නැහැ රැයක් සැතපෙන්න යනකන් ඉතිහාසක් නැහැ නිදහස ගන්න එක ඇත්ත. ඒ වල්බూరు නිදහසනේ ගන්න. ඒක අරන් හරියන්නේ නැහැ. ඊට වඩා වැදගත් කොටසක් තියෙනවා ජීවිතෙන් කරන්න. පැවිදි වුණා කියන්නේ ඒ ටික නොකර ඉන්න බෑ. අතු ගන්න නැතුව හැමින් ඉන්න බෑ. ඉන්නවා නම් ඉන්න පුළුවන් ඒ වල්බూరు නිදහස කියන එකේ. ඒවා නොකර ඉන්න වත් කරන්න නැන්න ඒක හරියන්නේ. ඒ නිසා බලන්න ගිහිලා කල්පනා කළා අපි ගෙදර මිදුලට වැඩියේ. ගෙදරක තියෙන මිදුලට වැඩියේ. පන්සලේ මිදුල වත්ත පිටිය බලපුවාම විශේෂයක් තියෙනවා. මොකක් නිසාද? කාර්ය බහුල බව බලන්නේ නැතුව නියම විදිහට තැනට ඔබින විදිහට වැඩපොළ කරන ක්‍රමයක් තියෙනවා භික්ෂුන් වහන්සේලා අතර. ඒක ක්‍රමානුකූලව කරගෙන යනවා. ඒතර හැමතැනම සුද්ධ පවිත්‍ර සාවිය අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර ක්‍රමානුකූලත්වයක් තියෙනවා. දැක්කහම හිත පැහැදෙනවා. එහෙම ක්‍රමයක්. කැලේ අරණ්‍යක තිබුණත් ඒ විලොත් අරණ්‍ය කිව්වත් උන්වහන්සේලා එතන හිටිය කරනවා. කොච්චර කොළ වැහෙන්න කොලයක් කොලයක් නැහැ සුද්ධ කරලා හදලා ලස්සන තියා ඉන්න. ලස්සන බලන්න නෙමෙයි. ඒක තමයි ක්‍රමය. සතෙක් සර්පයෙක් එන්න, මැසි මදුරුවෙක් එන්න නැති වෙන්න හදන ක්‍රමයක් තියෙනවා. ඔය කොළ වැහැල්ල අහගෙන තියෙනවා කුණු කට්ටයි දිහේ වකුඩු වෙන්නේ කොහෙද කොළේ ආකාශේ. ඉතින් මුල ආකාශේ. ඉතින් ඒවා තියන්නේ හොඳට සුද්ධ කරලා ක්‍රමානුකූලව තිබ්බහම එහෙම සතුන්ගෙන් එන හිරිහරේ ඉන්නෙත් නෑ. එහෙම ක්‍රමයක් තියෙනවා. පත්‍ය ඇයුණත් ඇවිල්ලා හිඟාගෙන අහුමුළු තිබුණා. ඒවා හැම තියන්නේ ඉතින් ඇඳුමක් තිබුණාම පිළිණු ගඳ ගහන්න තියන්නේ සතු බෝ වෙනවා විස බීජ බෝ වෙනවා මේ භික්ෂුන් වහන්සේලා ඒව හැම තියන්නේ. ගෙවල් වල නම් ওই ගානක් නැහැ. ওই පාංගඩ ගොඩක් දාලා මාසික දෙහැරයක් ගිහින ඔක්කොම රිදි පොට්ටේ දාන මොළ කරදරයක් නවට උනේ. මුංග ඔක්කොම රිදි ටික දාලා ගියා මට හොදනවා. මාසික දෙහැරයක් අරන් ගිහිලා ඉතින් හම්පඩ ගහිච්චා හොදනවා. ගිරහලා දැම්මට පස්සේ දාපු දාපු දෙන වෙලක් වැස්සොත් එහෙම වැස්සට තෙමෙනවා. කර වුණෝ කර වෙනවා ගන්න ඕනන ගන්නවා නැහනන්නේ නැහැ. ඉතින් එහෙම චාරයක් නැති ජීවිතේ. ඒව හරියන්නේ මේ සතර සතිපට්ඨාන ජීවිතේ හැම මොහොතක් ගානෙම ක්‍රමානුකූල චාරයක් ඇති ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා එහෙම ක්‍රමයක් තියෙනවා. එනිසා මේ සතර සතිපට්ඨාන ජීවිතයේ මොහොතක් නැර කරන කරන සෑම කටයුත්තකම රාගයට, ද්වේෂයට, මෝහයට නොවැටෙන සතියෙන් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ මේ කටයුත්ත මෙහෙම කළොත් මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය යනවා මෙන්න මේ જાතියට හේතු වෙනවා. ඒක දකින්න ඕනේ. මේ බඳු ක්‍රියේ මේ බඳු කර්මයේ මේ බඳු જાතියටයි. මේ බඳු කර්මයේ නොකිරීම මේ බඳු જાතියේ මිදීමටයි. මෙන්න මේක දකින්න ඕනේ. මේ කර්මය බලු જાතියට මේ කර්මය බෙදුනහම බලු જાතියෙම බෙදෙනවා මේ කර්මයේ ගව જાතිය උපදින්න මේ කර්මයෙන් මිදුනහම ගව જાතියෙන් මිදෙනවා. නාම රූප පරිත්‍යේදී. හිත නාම කය රූප කිය කී හිටියට හරියන්නේ කකුල ඉසුවා රූපේ ගෙනි ඉසවු හිත නාම මේ නාම රූප පරිත්‍යේදී කොහෙද වෙන්නේ? නාම රූප පරිත්‍යේද කරා නම් එහෙම නිවන් දකින්න. වැඩි කල්යන් දිසෙල්ලා නිත්‍ය නැතුව යන්නේ කරන්න අතන වෙනවා. විවේචනය කරනවා නෙමෙයි. මේක තේරුම් ගන්නයි කියන්නේ. යම් කිසි නාම රූපයක් ඇසුරු කරනකොට මෙන්න මේ නාම රූපයේ මෙබඳු විඥානයි. මෙබඳු සංකාරී මෙබඳු විඥානයි. මෙන්න මේ නාම රූපය නිසා මේ සලායතන මෙන්න මෙහෙම ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙන්න මෙහෙම ස්පර්ශයක් එන්නේ. ඒතර ඇතිවෙනා වූ වින්දනයේ මෙන්න මේ જાතිය එකක්. ඒ වේදනාව නිසා ඇතිවෙන තණ්හාව ඇලීමක් තියෙනවා. ඒක තිරිසං ගතියට නම් ඒ තිරිසං ගතියට. ඒ මොන ගතියටද? උපාදානයෙන් බැඳෙනවා. මොන જાති එකක්ද? ගතිය බලු නම් බැඳෙන්නේ බලු උපාදානයි. ගතිය වලස් නම් වලස් උපාදානයි. ගතිය හරක් නම් හරක් උපාදානයි. ගතිය බూరు නම් බూరు උපාදානයි. ගතිය ඌරු නම් ඌරු උපාදානයි. මේ උපාදාන කර මේවා ඔක්කොම අප්‍රමාණයි. එකක් නෙමෙයි මේ විග්‍රහය කරනකොට තේරුම් ගන්න ඕනේ. මාතෘකාව එකක්. විග්‍රහය තව එකක්. මෙන්න මේව දැක්කාම දන්නවා. නාම රූප පරිච්ඡේද කරන්නේ කොහොම? මොකටද මෙහෙම කරන්නේ? මෙබඳු නාම රූපයක් හේතු වෙන මෙබඳු જાතියක් පහළලා මෙබඳු ජරා මරණ ශෝක පරිද දුක දෝමන සුභායසයක් විඳින්න වෙනවනම් මේ සතර පාය අනාථ වෙන જાති නම් පහළ කරන්නේ. මෙන්න මේ නාම රූප ඇතුලෙන් සතර පාගත වෙන જાති පහළ වෙනවා. එහෙනම් මොකද කළ යුත්තේ? මේ නාම රූප කොච්චර ප්‍රියමනාප වුණත් තිරිසන් මහා භයානකයි සතර පාගත වෙනවා. මෙන්න මෙබඳු නාම රූප පරිච්ඡේද කරලා දැනගෙන අයින් කරන්න ඕනේ. මේ බඳු නාම රූප ඇසුරු කළ මිනිස් නාම රූප මිනිස් විඥානයේ පහළ වෙන්නේ. මිනිස් ගතියට අනුකූල හිතවිලි ක්‍රියාවදන් නැගුවොත් මිනිස් සංකාරී මිනිස් විඥානය පහළ වෙනවා. ඒකේ මිනිස් නාම රූප ගොඩ නැගෙනවා. ඒ නාම රූප ගොඩ නැගුණොත් මොකද වෙන්නේ? මිනිස් සලආයතන මිනිස් ස්පර්ශ මිනිස් වේදනා මිනිස් තණ්හා මිනිස් උපාදාන මිනිස් භාව මිනිස් ಜಾති. මිනිහෙක් වෙලා උපදිනවා. දැන් මේ උපදිනලා විදිහේ හරියමද? දේරුම් ගන්නව දැන්. තව කාලයක් ආයෙත් මෙතන ඉමෙලා ආයෙත් මිනිස්සෙක් වුණොත් එහෙම. ඉතින් පටන් ගත්ත මුල ඉඳන් මේ කුණු කන්දල් උසගෙන ඉන්න. ජරා ගොඩවල් ඔක්කොම කරේ ඉඳලා මැරිලා යනවා ආයි දහදුක් වෙදලා. ඉතින් ඒකද මේකින් ගන්න තින්නේ මොකක්ද තියෙන හරය? අන්න දැනගන්න නාම රූප පරිච්ඡේද කළ වැඩක් නැහැ ඒකත්. ඉතින් මේ જાතියේ පාපෙට ලැජ්ජා ඇතුව බය ඇතුව ජීවත් වෙන සාධාරණ ජීවිතේ. මොකද්ද? දේව සංකාර. මොකද්ද විඥානි? සංකාරපත්‍ය ඇසුරු කළොත් සංකාරපත්‍ය විඥාන දේව විඥානය පහළ වුණා. නාම රූපය මොකද්ද? දේව නාම රූප බහින්නේ. අන්න නාම රූප පරිච්ඡේද කරා. කොහොමද පරිච්ඡේද කරන්නේ? දේව නාම රූපයෙන් දේව සලආයතන, දේව ස්පර්ශ, දේව වේදනා, දේව තණ්හා, දේව උපාදාන, දේව භව. ගිහින් උපදිනවා දේව જાතියේ. කොච්චර කාලයකටද? කොච්චර කාලයකට ඉඳලා හිටා? මැරිලා යනවා. මැරිලා ඉතින් කොහෙද වෙන්නේ? කුරුල්ලෝ කිරිල්ලියෝ වගේ ඒක ඉඳලා යන දේවාංග ළඟ වෙලා දෙයියෝ වෙලා ගතිය හදාගත්තා තිරිසංගතියේ කුරුල්ලයි කිරිල්ලිය වෙලා ලස්සන වෙලා උපදිනවා උඩින් උත් යනවා. බලපුවාම ඉසලාත් බෑ කොහෙද? අද කහ කුරුල්ලයි කහ කිරිලි ඉස්සෙල්ලත් බැවේ සෞදි සාදිවේ ලෝකේ දෙව්වරු දෙවගණ. අද ඉන්නේ කුරුල්ලයි කිරිලි. මේ කුරුල්ලු ජීවිතේ. අන්න ඒවැ හැටි. දකින්න කොයිතරම් අසාරද. එහෙනම් දිව්‍ය සංකාර කියන්නේ අනාථ දෙයක්. අනාථ වෙනවා. ඒ නාම රූප පරිත්‍යද කරලා දිව්‍ය නාම රූප වල හැටි දකින්නවා. ඊළඟට දකින්නවා. බ්‍රහ්ම නාම රූප කොහොමද? බ්‍රහ්ම නාම රූප හැදින්නේ. බ්‍රහ්ම විඥානී. බ්‍රහ්ම විදියට හිතුව කිව්ව කොළොත් බ්‍රහ්ම විඥානය පහළනවා. ඒකෙන් බ්‍රහ්ම නාම රූප ඇති වෙනවා. එතන මොකද වෙන්නේ? බ්‍රහ්ම සලායතන, ඉන් බ්‍රහ්මයාට තියෙන ආයතන තුනයි, ඉන් මන ආයතනයි, චක්ක ආයතනයි, සෝත ආයතනයි, මන ආයතනයි. එතන මොකද වෙන්නේ? ස්පර්ශය ඊට අනුකූලයි. වේදනා තණ්හා උපාදාන භව බ්‍රහ්ම භව. ජාතිය කල්ප ගානක් ඉදිරියට මැරලා ආයෙත් කපාගත වෙන්න පුළුවන් ආයෙ රවුමක් ගහනවා. නිකන් කාලය රත්තිය වුණා ඉවරයි. මොකක් කරන්නද? අපරාධින කාලේ කල්ප ගානක් යනකම් නිවන් දකින්න එක පැත්තක දාලා භව ගමනකට ගිහිල්ලා නාම රූප බැලුවා පරිච්ඡේද කියලා යන්නේ නාම රූපයක් නැහැනේ. මොකද කරන්න ඕනේ? නාම රූප නිරෝධ කරන මිසක් වෙන මොකක් කරන්නද? ඔක්කොම නාම රූප නිරෝධ කළා සලආයතන නිරෝධයි. එතකොට සලආයතනවලදී ස්පර්ශ නිරෝධයි, වේදනා නිරෝධයි, තණ්හා නිරෝධයි, උපාදාන නිරෝධයි, භව නිරෝධයි, ජාති නිරෝධයි, ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන පායාස නිරුද්ධාන්ති. ඔක්කොම ඉවරයි. නිවන් අවබෝධයෙන් පූර්ණ කළ දුකේ නිදහස් වුණා. එහෙනම් මොකද කරන්නේ? නාම රූප පරිච්ඡේද කරලා කරලා ගිහිලා දැක්ක අල්ලන්න එකක්වත් නැහැ නාම රූප වල. ඔක්කොම නිරෝධ කරපු ගාම නිවා. වටහාගත දාලා පූර්ණයි. මෙන්න නාම රූප පරිච්ඡේදී නාම රූප පරිච්ඡේද කරගත්තා නම් ওই විදිහට කරගන්න ඕනේ. ඕක අහකලා කකුල ඉසුවා උස්තර විහිද නාම ඉසුවේ රූපේ ගෙනිච්චා ගෙනිච්ච හිත නාම ගෙනිච්ච රූපේ මේ අවබෝධය ලැබෙයිද? නිවන් දකින්න උපදින තැන දකීද? කොහොමද දකින්නේ? ක්ෂය කළ නිරය ඇත්තෙන් ක්ෂය කළ ප්‍රේත විෂය ඇත්තෙන් ක්ෂය කළ තිරිසන්නෝණිය ඇත්තෙන් ක්ෂය කළ අසුර නිකාය ඇත්තෙන් නියතයෙන් සම්බෝධි පරායනී සෝතාපන්න වීම හේතෙම කැමති නම් ප්‍රකාශ කරන්නේ පුළුවන්ද කියන්නේ කාගෙන් අහලාද කියන්නේ නිරීක්ෂය කළා කොහොමද දන්නේ නාම රූප පරිච්ඡේදය කරන්න දන්නවා නිරීක්ෂය කළාද තියනවාද මොකක් නිසාද මෙන්න මේ જાතියේ නාම රූපයන් තමයි මෙබඳු තිරිසන් වෙන්නේ මෙන්න තිරිසන් නාම රූප මේ නාම රූප ඇසුරු කරලා තිරිසන් සලහ ඇතන තිරිසන් ඉස්පස් තිරිසන් වේදනා තණ්හා උපාදාන කියලා තිරිසන් බවට කියලා જાතිය උපදිනවා. එහෙනම් මොකද වෙන්නේ? මල්ලංගේ මේ නාම රූප නැත්නම් ක්ෂේකල තිරිසන් යෝනිය ඇත්තේමි. කීය හැකි බය නැතුව. ඒ වගේම සතර පාගෙන් අනුන්ට හෙන ගහපම වැඩියම් වෙනසිලා ඵලයන් කියන જાතිය සාප නැත්නම් ඒ જાතිය අනුන් දවන තවන ගතිය එන්නේ නැත්නම් එහෙම අසාර ගතිය වලින් විදුණා නම් තමන්ගේ මනසේ ඒවට කොච්චර කළත් ඇදිලා යන්නේ නැත්නම් අනුන්ට ගිනි දෙන්නේ නැත්තා වූ තත්ත්වයටපත් වුනහම ගිනි නාම රූපයන්ගේ වහින්නේ නැහැ. අපාගතයෙන් ලෝක සත්‍යයෙන් ඇති නාම රූප නැහැ එතන. එන සලායති නිස්පාස ආදී ඔක්කොම නිරෝධනා. සතර අපාගතයෙන් නාම රූප නිරෝධුනහම දන්නවා මට සතර අපා උප්පත්තියක් මේ හේතු වෙන්නේ නැහැ කියලා කියනවා. මොකක් නිසාද? හේතු ප්‍රත්‍යයෙන් තමයි පහළ වෙන්නේ. ඒ හේතු නිරෝධ කරපුවාම හේතු බංගා නිරෝධයති. හේතු බංගලන් නැවත පහළ වෙන්නේ. කාගෙන්වත් අහලා නෙමෙයි මම සතර අපාය උපදින්නේ නැහැ කියන්නේ මගේ ඥාන දර්ශනයෙන් මම දැක්කදී. එතනපත් වෙලායි කියන්නේ කියලා අන්න එහෙම කීය හැකි. මෙන්න මේක තමයි අර විදිහට සෝතාපන්න බුද්ධිලාට කියන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියන මේ ධර්මයේ තුලින්. කකුල උස්සනවා ගෙනියනවා තියෙනවා උච්චර කරලත් හම්බෙයි දෝටි කියන්නේ. ඇහුවොත් කොහොමද කියන්නේ? සතර පාය නිදහස් කියලා මොකෙන් කියන්නේද? මේක තේරුම් ගන්න ඕනේ.